දිනට නියමිත ධර්ම දේශනා පින්කමයි මේ සිද්ධ කරගන්නට සෝදානන් වන්නේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත සදැහැති දායකත්වයේගෙන මේ මැදිරියට පැමිණලා ධර්මාශ්‍රවණය කරන අපේ දායක පින්නතුන් වගේම මේ සුදේශීය සේවයට සවන් දෙමින් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් හැමදෙනාමත් අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයයි සෙවණය කරන්නේ බණාන ශාවකයන් විසින් ඒ බණ ඇසීම බොහොම අර්ථවත් සිද්ධ කරන්න ඕන දෙයක්. තම තමන්ගේ දේශවැනට වචන ටිකක් ඇසෙන පමණින් අසාගෙන ඉඳීම බණ ඇසීම නෙමෙයි. බණානවාය කියලා කියන්නේ සිහියෙන් නුවණින් යුක්තවයි ධර්මස්සවණේ කරන්න ඕන. තන්සුනාත සාදුකම් මනසිකරෝත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිහියෙන් අහන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති අර්ථ කොට අවශ්‍යතාව හඳුනාගෙන ආසාවෙන් අහන්න ඕන අට්ටිකත්වා මානසිකත්වා යහන ධර්මයේ මැනවින් හොඳට සිහි කරන්ට මෙනෙහි කරන්ට ඕන සබ්බ චේතසෝ සමන්නා හරිත්වා හේ අසන ධර්මයට තමන්ගේ සම්පූර්ණ සිත යොමු කරගන්ට ඕන සබ්බ චේතසෝ සමන්නා හරිත්වා සම්පූර්ණ සිත ඒ ධර්මයේ තුල පවත්වන්නට ඕන කෝහිත සෝතෝ ධම්මං සුනාති නැඹුරු කල යොමු කලකම් ඇතිව බණ අහන්න කියන එක භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ගත වෙමින් පවතින්නේ වෙසක් සමය. වෙසක් පොය දවස කියන්නේ වෙසක් කියලා කියන්නේ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන දිනය. උඩ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීම කියලා කියන්නේ දෙවි මිනිසුන්ගේම සැප පිණිසයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. සුකෝ බුද්ධානං උප්පාදෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පහළ වීම ඒක ලෝකයට සැපයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සුඛා සද්ධම්ම දේශනා. ඒ වගේම මේ සද්ධර්මයේ ලෝකයට දේශනා කිරීමත් සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වීමත් මේ ලෝකේ පහළ වන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මයේ ලෝකයාට කියලා දීමත් සැපයක් ඇටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෞකිකෝද ලෝකෝත්තරෝද යම් සැපයක් ඇද්ද? ඒ සැපය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ තුලින්මයි. ලෞකික ජීවිත සුවපත් කරගන්නට ඒ වගේම පරලොව ජීවිත යාපත් කරගන්න සාංශාරික ජීවිත සුවපත් කරගන්න හේතු වන්නේ ධර්මයමයි. ඒ නිසා ඒ ධර්මය අහන උදවිය බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් යුතුව අවිධිමත් වූ මනසින් ඒ ධර්මය ආන්ට ඕන. එතකොට තමයි පින් සිද්ධ වන්නේ කුසල් සිද්ධ වන්නේ ඒ අසන ධර්මයේ තමන්ට විමුක්තිය පිණිස පවතින්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. ලෝකේ පහළ වෙලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාය කියලා කියන්නේ අවබෝධයට පත් වුණාය කියන බව. කුමද්දුන් වහන්සේ අවබෝධ කළේ ඒ බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළා. ඒ වගේම දුකට හේතු අවබෝධ කළා. දුකේ Nirodha අවබෝධ කළා. දුකින් මිදෙන මඟ අවබෝධ කළා. ඒ අවබෝධයටපත් බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අවබෝධයේ පිණසමයි ධර්මයේ දේශනා කරන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති අවබෝධයටපත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ අවබෝධය පිණිස ධර්මය දේශනා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධය පිණිස ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාව ඇති උදවියටයි අයං ධම්මෝ පඤ්ඤවතෝ නායං ධම්මෝ දුක්පඤ්ඤස්ස කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැති උදවියට නෙමෙයි ඒ ප්‍රඥාව ඇති කරගන්නට සද්ධර්මයන්ට ඕන ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ප්‍රඥාව ලැබෙන්නේ කෙසේද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අරහතුන්ගේ ධර්මය අහලා ඒක අප්‍රමාදීව විචක්ෂණය කිරීමෙන් නුවණින් කල්පනා කිරීමෙන් යෝනිසෝ මනසිකාරය කිරීමෙන් තමයි ප්‍රඥාව අවදිවන්නේ ඒ වාග්්‍යවත්ෝ අරහත්ෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. ඒ සඳහා සුන්දරෝ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය චක්කුකරණේ දහම්මැස ලබා දෙනවා ඥානකරණේ නුවණ උපද උදා කර දෙනවා උපසමාය කෙලෙස් සංසිඳවනවා සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කර දෙනවා නිබ්බානාය සංවත්තති ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන පිණිස පවතිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අන්තර්ගත වෙන පස්වෙනි අංගය පිළිබඳවයි අද ධර්මදේශනාවේ මාතෘකාව. ඒ තමයි සම්මා ජීවය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරනවා කතමෝච භික්කවේ සම්මා ආජීවෝ හිද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්කවේ සම්මා ආජීවෝ කියලා මහණෙනි කුමද්ද සම්මා ආජීවය කියන්නේ මහණෙනි මේ ශාසනයේ ආර්ය ශාවකයා මිච්ඡා ආජීවය හැර සම්මා ආජීවයෙන් ජීවිකාව කෙරේද මහණෙනි එය සම්මා ආජීවයයි කියනු ලැබේ කියලා භාග්‍යතුන් වහන්සේ විසින් වදාලා එන මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයෙන් ජීවිකාව පවත්වනවා නම් ආන්න ඒක තමයි සම්මා ආජීවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොට මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි. අපි බලන්න ඕන මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද කියලා. මේ ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ හරි ආනන්දක්ෂාවේ ආර්යයන් වහන්සේලා හඳුනන ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ තුල හික්මන ඒ වගේම සත්පුරුෂයන් හඳුනන සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මන තනත්තාටයි ආර්ය ශ්‍රාවකයාය කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් සම්මා දිට්ඨිය පහල කරගත්ත තනත්තාටමයි ආර්ය ශාවකයාය කියලා කියන්නේ. ධම්මචක්කුන් උදපාදි දහම්මස පහළ වුණා නම් යම් පුද්ගලයෙකුට ඒ තනත්තාටයි ආර්ය ශාවකයා කියලා කියන්නේ. මොකද මේ ආර්ය ශාවකයා ගේ සමාජෙත් ඉන්නවා පැවිදි සමාජෙත් ඉන්නවා. විසාකාව අනාථ පින්ඩික සිටුතුමා චිත්ත ගෘහපතිතුමා හත්තාලාවක කුජුත්තර වේලුකණ්ඨකී නන්ද මාතා වගේ අය ගත්තාම ගී සමාජයේ ඉන්න ආර්ය ශ්‍රාවකයෝ. පැවිදි සමාජයේත් ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ උතුම් තත්වයන්ට පත්වෙච්ච ගිහි පැවිදි හැම දිනාටම පොදුවේ කතා කරන වචනේ තමයි ආර්ය ශාවක. අර මේ ආර්ය ශාවකයාගේ ආජීවය පිළිබඳවයි මෙතනදී මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී කතා කරන්නේ. කොට මේ ආර්ය ශ්‍රාවකයාට සම්මා ආජීවය ඇති කර ගන්නට ඔහු තුල දැක්ම සකස් වෙන්න ඕන. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට අනිත් අංග හතම ඇති කර ගන්න පුළුවන් කමක් නැහැ. අපේ ධර්මයේ සඳහන් වෙනවා අවිජ්ජා කියලා සූත්‍ර දේශනාවක්. මේ අවිජ්ජා කියන සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මානෙනේ මිච්ඡා දෘෂ්ටි ඇති පුද්ගලයා තුළ මිච්ඡා සංකප්පේමයි සකස් වෙන්නේ. මිච්ඡා සංකප්පේ ඇතිතන මිච්ඡා වාචාවමයි සකස් වෙන්නේ. මිච්ඡා වාචා ඇතිතන මිච්ඡා කම්මන්තයත් මිච්ඡා ආජීවයත් මිච්ඡා වායාමයත් මිච්ඡා සතියත් මිච්ඡා සමාධියත් කියන හරිතුරු අංග හතම සකස් වෙන මේ ඔක්කොම සකස් වෙන්නේ මිච්ඡා දිට්ඨියට අනුගතවමයි එතකොට බුදුරජාණන් වහන්සේ මේ කිව්ව කාරණාව අනුව බලනකොට මිච්ඡා දෘෂ්ටිය තුළ ඉන්න පුද්ගලයාට ආජීවය පිරිසුදු කරගන්න පුළුවන් කමක් නැහැ. සම්මා ආජීවයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මිච්ඡා දෘෂ්ටිය කියලා කියන්නේ? දුක පිළිබඳ ඇති අනෝබෝධය. දුක්ඛේ අඥානං. දුකට හේතුව පිළිබඳ ඇති අනවබෝධය. සමුදය අඥානං. දුක්ඛ නිරෝධය පිළිබඳ ඇති අනෝබෝධය නිරෝධේ අඥානං ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඇති අනෝබෝධයටයි මිච්ඡා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක සම්මා දිට්ඨිය කියලා කියන්නේ කොහොමද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. එහෙනම් දුක පිළිබඳ ඇති අවබෝධ ඥානය, සමුදය පිළිබඳ ඇති අවබෝධ ඥානය, නිරෝධය පිළිබඳ ඇති අවබෝධ ඥානය, මාර්ගය පිළිබඳ ඇති අවබෝධ ඥානය. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධ ඥානයටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය සකස් වෙන පුද්ගලයා තුළම තමයි සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නෙක්කම්ම සංකල්පනාව අව්‍යාපාද සංකල්පනාව අවිහිංසා සංකල්පනාව කාමයන් කෙරෙහි ඇති කැමැත්ත දුරු කරන ඒක තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ කාමයන් තමයි දුකට මුල කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බයං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ කාමයන් මුල් කරගෙන ශෝකය දුක හට ගන්නවා බය හට ගන්නවා. එහෙනම් කාමයන් මුල් කරගෙන නම් බය හටගන්නේ ඒ කාමයන් දුරු කරනකොට එයා තුළ බය කියන කාරණාව දුක කියන කාරණාව දුරවලා යනවා. ඒ නිසා එනම් කාමයන් අත්හැරෙන්න එයාගේ කල්පනාව සකස් වෙන්නේ දුක දුකට හේතුව දුක නිරෝධය දුකින් මිදෙන මඟ කියන කාරණාව අවබෝධ වෙනකොට එතකොට දැක්මට අනුව ඔහුගේ කල්පනය සිතන ආකාරයේ නිවරදි වෙනවා ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකල්පකාමයන් අත්තරීමේ කැමැත්ත අව්‍යාපාද සංකල්පනාව කියන්නේ මෛත්‍රී සිත අවිහිංසා සංකල්පනාව කියන්නේ කරුණාව. කොට මෙන්න මේ නෙක්ඛම්මයත් මෛත්‍රියත් කරුණාවත් කියන මේ අංග ටික දිට්ඨියට අනුව සකස් වෙනකොට තමයි ඔහුගේ ශික්ෂණයේ ආජීවය සකස් වෙන්නේ. ශික්ෂණය තමයි සීලයට අයිති වෙන්නේ. එහෙනම් සීලය කියන කාරණාව සකස් වෙන්නේම දැක්මත් කල්පනයක් අනුව. දැක්ම වැරදි නම් කල්පනය වැරදි නම් ඔහුගේ ශික්ෂණය වැරදි. ඔහු පාපයට අකුසලයට අධර්මයට මිත්‍යා දෘෂ්ටියට යොමු වෙච්ච කෙනෙක්. එනම් මිත්‍යා දෘෂ්ටිය තුළ ඇති කෙනා තුළ මිච්ඡා සම්මා ආජීවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මිච්ඡා ආජීවය මිච්ඡා ආජීව ආජීවයේ වශයෙන් අවබෝධ කරගන්නවද? සම්මා ආජීවය සම්මා ආජීවය වශයෙන් අවබෝධ කරගන්නවා ඒකම සම්මා දිට්ඨිය කියලා භගතුන් වහන්සේ දේශනා කළා මහා චත්තාරීසික සූත්‍රයේදී එතකොට මෙන්න මේ දැක්මටත් කල්පණයටත් අනුව ශික්ෂණය සකස් කරන මොකද මේ සම්මා ආජීවයේ අයිති වෙන්නේ සීලයටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තා මේක පළවෙනි දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක අයිතිවන්නේ ප්‍රඥාවටයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන අයිතිවන්නේ සීලයටයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන අයිති වෙන්නේ සමාධියටයි. එතකොට මේ සීලයට අයිති අංගය තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. එහෙනම් දැක්මට අනුව කල්පනයත් කල්පනයට අනුව ශික්ෂණයත් සකස් වෙනකොට තමයි ආජීවය යන්නේ. කොට මේ සම්මා ආජීවය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණු තුනක් හේතු වෙනවා කියලා. සම්මා දිට්ඨිය හේතු වෙනවා, සම්මා වායාමය හේතු වෙනවා, සම්මා සතිය හේතු වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් තොරව සම්මා ආජීවයක් ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. උඩ මේ සම්මා ආජීවය ඇති කරගන්න හේතු තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ. උඩ මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව නැති කෙනාට ආජීවය නිවැරදි කරගන්න බෑ. ඒ නිසා යාගේ ආජීවය වර්ධිනව ප්‍රඥාව නැති වෙනකොට. ප්‍රඥාව නැතිකනා මිත්‍යාවටමයි වැටෙන්නේ. වැරදි දේවල් තුළම තමයි සකස් වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බුදුරජාණන් වහන්සේ මේ මිච්ඡා ආජීවය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මා ආජීවය ගැනම කතා කරනකොට මේ සම්මා දිට්ඨිය නැතිකනා සේවිතබ්බා ධම්මේන ජානාති පුරුදු කළ යුතු ධර්මයන් ඒ තනත්ත දන්නේ නැහැ. ඒ වගේම අසේවිතබ්බේ ධම්මේන ජානාති එයා පුරුදු නොකළ යුතු ධර්මයන් දන්නේත් නැහැ. එන සම්මා දිට්ඨිය නැතිකන පුරුදු කළ යුතු ධර්ම දන්නේත් නැහැ. පුරුදු නොකළ යුතු ධර්ම දන්නේත් නැහැ. එහෙනම් ඒ සම්මා දිට්ඨිය ඇතිකනම තමයි පුරුදු කළ යුතු දේ ධර්ම දන්නේ. පුරුදු නොකළ යුතු දේවල් දන්නේ. එහෙනම් මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයම සකස් වෙන්නේ සම්මා දිට්ඨියට සම්මා සංකප්පයට අනුවමයි. කොට මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන මේවා සකස් වීම තුළම තමයි සම්මා ආජීවයක් ගොඩනගන්නේ. කොට එයාගේ ජීවිකාව ගෙන යන්න වැරදි ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒක තමයි මිච්ඡා ජීවය. බුදුරජාණන් වහන්සේ එහෙම කාරණා ටිකක් ගැන දේශනා කළා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුහනා ලපනා නේමිත්‍ති කතා නිප්පේසි කතා ලාභේන ලාභම් ආ යනාදී වාසේ කුවණා ලපනා යනාදී වශයෙන් මේ මිච්ඡා ආජීවය ගැන කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ කරුණු පහක් පිළිබඳව කතා කරනවා මේක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසික සූත්‍රයේදී එනිසා බුදුරජාණන් වහන්සේ ඒ කාලය ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වේරංජා වේ වස්වසා වැඩේ ඉන්න කාලේ වේරංජ බමුණ බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා. වස් ආරාධනා කළාට ඒ වස් තුන් මාසයේ තුල මේ වේරංජ බමුණට බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳවත් මනවින් සොයා බලා අප උපස්ථාන කරන්ට මෙතුමාට නොහැකි වුණා. ඒක මඟ හැරිලා ගියා, අමතක වෙලා ගියා. ඉතින් ඒ වස්තුම් මාසයේ තුලම බුදුරජාණන් වහන්සේට හරියාකාරයෙන් ආහාර පාන ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වස් කාලයේ තුල යවහල් අනුභව කරලා අස්වැයන්ට දෙන ආහාර අනුභව කළා තමයි වළඳලා තමයි උන්වහන්සේ ජීවත් වුනේ. කොට ඒ දුර්භික්ෂ කාලයේදී එක සමහර සාමින්වහන්සේලා බොහොම ගිලන් වෙලා ක්ලාන්ත වෙලා සුදුමැලි වෙලා කෙට්ටු වෙලා ඇදලා ගිහිල්ලා ඉන්නවා දැක්ක මේ ශික්ෂාකාමී ස්වාමින් වහන්සේලා. ඉතින් එදා විහාරයට එකතු වෙනකොට තවත් මේ දුෂ්කර පළාතෙම වැඩ සිටියේ තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් හිටියා. මේ ස්වාමින් වහන්සේලා පිරිස බොහොම පැහැපත් බොහොම පිරිපොන් ශරීර ඇතිව මේ අය බොහොම සුවසේ ජීවත් වුණ පාටක් ඒ ස්වාමින් වහන්සේලා තුළ පෙනුණා. ඉතින් ඒ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේලා අර ගිලන් ස්වාමින් වහන්සේලාගෙන් ආනවා කොහොමද වහන්සේලා මේ දුර්භික්ෂ කාලයේ තුල සුවසේ ආහාර පාන ඇතිව වස් සමාදන් වෙලා කටයුතු කළාද කියලා. ඉතින් උන්වහන්සේලා උන්වහන්සේලාට සිදුවන අපාසිතාවයන් පිළිබඳව ප්‍රකාශ කළා මර ස්වාමින් වහන්සේලා කියන අපි නම් ඒව නැ අපි නම් බොහොම සුවසේ සිව්පසේ ඇතිව හොඳට කාලා බීලා මේ වස්තුම් මාසයේ ගත කළාය කියලා කොහොමද කියලා අහනකොට අර මිනිස්සුන්ට කියනවා අහවල් ස්වාමින් වහන්සේ හරීම සිල්වත් ස්වාමින් වහන්සේ නම අහවල් ස්වාමින් වහන්සේ මාර්ගඵලලාභී අහවල් ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා මේ නැති ಗುಣ අර උත්තරී මනුස්ස ධර්ම අර මිනිස්සුන්ට ප්‍රකාශ කළා මේ මිනිස්සු තමන්ට කන්න තියෙන දේ පවා බොහොම සද්ධාවෙන් බොහොම ගෞරවයෙන් පින්පල සලකාගෙන සංගමුක්සව සලකාගෙන අර ස්වාමින් වහන්සේලාට පූජා කරනවා පරිත්‍යාග කරනවා ඒ ස්වාමීන් වහන්සේලා ඒ වගේ සෙමන ගුණයක් දිනු කරගත්ත කෙනෙක් නෙමෙයි. සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. පුතඥන භාවයේ තුලම ඉඳගෙන ඒ සිව්පස පරිභෝග කරේ. භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන ඒ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට ඒක දැඩිසේ අවවාද කළා. උන්වහන්සේලාට දැඩිසේ ප්‍රකාශ කළා මේ වගේ ලාමක දේවල් ඉන් ඉදිරියටවත් මේ ශාසනය තුල සිද්ධ කරන්න එපාය කියලා. ඒක බොහොම අකුසලයක්, ඒක ආධර්ම ක්‍රියාවක්, ඒකේ මිච්ඡා ආජීවයක් ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අපේ ලංකා ඉතිහාසයේත් එහෙම ස්වාමින්වහන්සේලා ඉඳලා තියෙනවා. ඔය අතීතයේ යතම් ස්වාමින්වහන්සේලා දායකයන් පහදවා ගන්න විවිධ උපක්‍රම අයථා වැඩ සිද්ධ කරපු බව සඳහන් වෙනවා. සමහර දායක මාත්වරු මේ ස්වාමින්වහන්සේලා හම්බ වෙන්න උන්වහන්සේලාට දාණයට ආරාධනා කරන්නට විහාරස්ථානයට පැමිණුණාම ඒ ස්වාමින්වහන්සේගේ කාමරේ විශාල හැලියක් තිබුණා. ලොකෝස හැලිය මුට්ටියක්. ඉතින් අර දායක මහාන්තරෝ එනවා දකින්නකොට ජනේලයෙන් හරි දොරෙන් හරි ඈතින් එනවා දැක්කාම මේ ස්වාමින්වහන්සේ මොකද කරන්නේ? අර හැලිය ඇතුළට බහිනවා. මේ මුට්ටියට බැහැලා ඇංගිලා ඉන්නවා. ඉතින් අර දායක මහත්තයා ඇවිල්ලා මේ ස්වාමින්වහන්සේට කතා කරනවා බලනවා ස්වාමින්වහන්සේ කුටියේ පේන්නේ නැහැ. ඉතින් දායක මහත්තයා එතනින් එළියට යනවා. එළියට ගියාම උන්වහන්සේ මුට්ටියෙන් එළියට ඇවිල්ලා පුටුවේ ඉඳගෙන ඉන්නවා. ගිහින් කැපකරුන්න අයගෙන් අහනවා නායක ආමුදුරෝ කෝ කියලා ස්වාමින්වහන්සේ. කාමරේ උන්වහන්සේ වැඩ ඉන්නවා කියලා. නෑනේ මං ගිහිල්ලා කතා කළානේ කියනවා. ඒක කැපකරුත් එක්කලා ඇවිල්ලා බලනකොට මේ හාමුදුරු පුටුව වැඩි ඉන්නවා. ඉතින් දැන් දායකයා බලනවා දැන් මං ඉස්සල්ලා එනකොට හිටපු නැති හාමුදුරුවෝ දැන් ඉන්න. දැන් ඉතින් දායකයා පහදෙන මුන්නාන්සේ රහතන් වහන්සේ නමක් කියලා එහෙම පැහැදිලා මොකද කරන්නේ? ආන් අර ස්වාමීන් වහන්සේ ගැන පැහැදිලා වඩ වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරනවා. උන්වහන්සේගේ හැම දෙයක්ම සොයා බලන දායක මාත්‍ර දායක උදවිය කටයුතු කරනවා සපයලා දෙනවා. කොට ඒක වැරදි ආජීවයක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. දායකයන්ගේ ಗುಣ කියලා හරි අනවශ්‍ය විදිහට දායකයෝ වර්ණනා කරලා මුරුංගාත්තේ තියලා දායකයන්ගේ යමක් කඩා වඩා ගන්න හිතනවනම් ඒකත් මිත්‍යා ආජීවයක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මේ කඳුකර පරිසරයක ජීවත් වුණේ. ඉතින් ඒ පන්සල තියෙන තැන බොහොම ලස්සන තැනක්. ඉතින් දායකයෝ මේ ස්වාමීන් වහන්සේට ඇවිල්ලා දානට ආරාධනා කරනවා. දානට ආරාධනා කරනකොට ඒ දායක මාත්‍ර මේ ස්වාමීන් වහන්සේ වඩමවා ගන්න එනවා. කොට උන්වහන්සේ කඳුකර පරිසරයක් දෙලා කියන් වටයක් ගිහිල්ලා යන්න ඕන පාරට යන්න. ඉතින් මේ ස්වාමින්වහන්සේගේ කුටියට පිටිපස්සේ තියෙන විශාල නුග ගහ. උඩ මේ ගහේ වැල් එලිලා තියෙන. ඒ වැල් වලින් අර ගහට කොටවලා අර කඳු ගැටයට කොටවලා ඒකෙන් එහා පැත්තට බැස්සාම පාර. ඉතින් මේම දානට ආරාධනා කරන්නට ආපුවාම දායක මහත්වරුන්ට කියනවා හා හොඳයි එහෙමනම් දායක මහත්වරයන් නිවසට යන් මං වඩින්නම් කියනවා. අපට දායක මාන්තර අර වට රවුම එනකොට මේ හාමුදුරුව මෙතනින් ගොඩවලා දායක මාන්තර නිවසට එන්න කලින් ඒ ස්වාමීන් වහන්සේ දායක මාන්තයාගේ නිවසට ගිහින් ඉන්නවා. උට එහෙම ගිහින් ඉන්නකොට දැන් දායක මාන්තයා නිවසට එනකොට හාමුදුරුව නිවසට වැඩලා. උට එනකොට දායක මාන්තයා බලනවා කොහොමද මේ හාමුදුරුව වැඩි කියලා. ඊට පස්සේ හාමුදුරුව කියනවා මම වැඩියයි කියලා. දායක මාත්‍යේක නාමයේ ස්වාමීන් වහන්සේනම රහතන් වහන්සේ නමක් තමයි කියලා. ඉතින් එහෙම හිතලා ඒ ආමතුරවන්ටත් පෑදෙලා අර විදියට දම්පෑ පූජා කරනවා සිව්පසයෙන් අප උපස්ථාන කරනවා. ওই විදිහේ කටයුතු කරලා. ඉතින් මේක දවසක් බැලුවා ඇත්තටම මොනවාද රහතන් වහන්සේ නමක්ද කියලා. ඉතින් එහෙම බලනකොට ඒක මිනිස්සෙක් දැක්ක මේ හාමුදුරුවෝ මේ කපටි වැඩක් කරන්නේ කියලා. ඉතින් මේ හඳුනන්න හොඳ පාඩමක් උගන්වන්නම් කියලා මිනිස්සයා මොකද කළේ? අර වැල් පොටේ භාගයක් කපලා තිබ්බා. ඉතින් දවසක් අර වගේ දායක ඇවිල්ලා දානට ආරාධනා කළාම අර විදියටම හාමුදුරුවෝ කියනවා. ඉතින් දායක මහාන්දර පිටත් කළා මේ හාමුදුරුවෝ මේ වැලට ගොඩවලා අතන යන්න හදනකොට වැල කඩාගෙන බිමට වැටිලා උන්වහන්සේ මහා ආපදාවකට ලක් වුණා. ඉතින් මේ වගේ දේවල් තියෙන. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ මිච්ඡා ආජීවය හැටියටමයි දේශනා කළේ. දැන් බලන්න අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ චරිතය ගත්තාම බොහොම සීලවන්ත පිළිසුරු ආජීවයෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණගෙන සිටීමත් අපට බොහොම ආනිසංසයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා දවසක් බඩේ අමාරුවක් ඇදුනා. ඒ බඩේ අමාරුව ඇදිච්ච අවස්ථාවේදී උන්වහන්සේට බොහෝම අමාරුවෙන් ඒක උන්වහන්සේ දැඩි වේදනාව ඉවසාගෙන ඉන්නවා. මේක දැක්ක මොගලම් මහරහතන් වහන්සේ මොගලම් මහරහතන් වහන්සේ ආනවා සාමීනේ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඔය අසනීපයට ඔබ වහන්සේට ගිහි කාලයේදී ඔබ වහන්සේගේ මෑණියන් මොනවද දීපු බෙහෙත කියලා ඊට පස්සේ මේ වගේ කැඳක් හදලා මෑණියෝ දුන්නාම ඒක අනුභව කළාම මේ වාත අමාරුව සුවපත් වෙනවාය කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කළාම ඉතින් අන්න මොකද කරන්නේ මොගලන් ස්වාමීන් වහන්සේ කියනවා හැබැයි ඔබ වහන්සේට පින තිබේ නම් හෙට එහෙනම් ඔබ වහන්සේට ওই විදිහේ කැඳක් හම්බ වෙයි කියලා. ඉතින් සාරේ මොගලන් ස්වාමීන් වහන්සේ අසල ගමට පින්ඳපාතේ වඩින්න උන්වහන්සේ කල්පනා කළා. එදා රාත්‍රියේ එක්තරා దేవතාවෙක් ඒ ගමේ කුලදරුවෙක්ට ආවේශ වෙලා කියනවා හෙට දවසේ මොගලම් මහරහතන් වහන්සේ මේ ගමට පින්නපාතේ වඩිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙම රෝගී තත්ත්වයෙන් පසු වෙන්නේ මේ විදිහේ කැඳක් හදලා උන්වහන්සේට පූජා කරන්න ඕන. එහෙම පූජා කරෙත් තමයි මේ ළමයාගෙන් අයින් වෙන්නේ කියලා මේ දේවදා దేవතාව ආවේශ වෙලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී ගමේ ඒ පවුලේ උදවිය බය වෙලා ඉතින් ඒ විදිහේ කැඳක් හදලා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ රෝගයට ගැළපෙන කැඳ හදලා දැන් පූජා කළා. ඉතින් මොගලම් ආරාධන වහන්සේට හිතෙනවා ඒ කැඳම ලැබුණනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිනනේ ආනුභාවයනේ කියලා එහෙම හිතලා මොගලම් ආරාධන වහන්සේ ඒ කැඳ අරගෙන ඒ විහාරයට වැඩම කළා. ඒ විහාරයට වැඩම කරනකොට මේක ගිහිල්ලා සාරිපුත්ත ස්වාමීන් පිළිගන්නනවා. සාරිපුත්ත ස්වාමීන් බලනවා මේකඳ මේ විදිහට ලැබුණේ කොහොමද කියලා. එහෙම උන්වහන්සේ බලනකොට දැක්කා දේවතාවෙක් විසින් අර දරුවෙකුට ආවේශ වෙලා ඒ දරුවා ලවා මේක කෙලේ කියලා. කොට ළමයාට යම්කිසි පීඩාවක් වේදනාවක් දීලා ලබාගත් දෙයක් මේක මිච්ඡා ආජීවයට අයිති දෙයක් කියලා උන්වහන්සේ කල්පනා කළ මේක ඉවතට දාන්න කිව්වා. උන්වහන්සේක ප්‍රතික්ෂේප කළා උන්වහන්සේක පිළිගත්තේ නැහැ. ආන්ගේ ආජීවයේ තියෙන අනුභවය නිසා උන්වහන්සේක දෙන ගුණ තේජස නිසාම උන්වහන්සේගේ රෝගියත් එතනින් නිරෝගී භාවයටපත් වුණා සුවපත් වුණායි කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ සම්මා ආජීවයේ කියන කාරණාව අපට පොහොදුම් පුද්ගලයෙක් තුළ ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේක ආර්ය ශ්‍රාවකයේ තුලම සකස් වෙන දෙයක්. ඒක සම්මා දිට්ඨියෙන් යුක්ත සේක ප්‍රතිපදාව තුළ ඉන්න පුද්ගලයෙක් තුලම තමයි මේ සම්මා ආජීවයක් සකස් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත ආර්ය ශ්‍රාවකයාගේ සේක ප්‍රතිපදාවක් දේශනා කළා. මේ ආර්ය ශ්‍රාණික මාර්ගය ඉදිරියට වඩා ගන්න සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ධර්මයන් ඉදිරියට වඩා ගන්න හේතු වෙන ධර්ම ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවට කියනවා සීක ධර්ම කියලා කියනවා. පළවෙනි කාරණාව තමයි සද්ධාව. දෙවෙනි කාරණාව තමයි පාපයට ඇති ලැජ්ජාව බය. තුන්වෙනි හතරවෙනි කාරණාව තමයි වීරිය. පස්වෙනි කාරණාව තමයි ප්‍රඥාව. මේ සද්ධා විරිය සද්ධා හිරියොත්ප්ප වීරිය ප්‍රඥා කියන මේ ධර්ම වඩන පුද්ගලයා මේ පුද්ගලයාම තමයි කුසලයේ ධර්මයේ වඩන්නේ මාර්ගයේ ප්‍රතිපදාව වඩන්නේ සේක ධර්ම පූර්ණය කරන්නේ අසේක භාවයටපත් වෙන්නේ මේ ධර්මයන් වඩන පුද්ගලයා. එතකොට මේ සම්මා ආජීවය කියලා කියන කාරණාව එක උතුම් කාරණාවක් උතුම් අංගයක් මේ ශාසනය තුළ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා දිට්ඨියට අනුගතවමයි මේ ධර්ම ටික සකස් වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව මේ එකදු ධර්මයක්වත් ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධාම පිළිබඳ මනවෙන් අපි මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ සම්මා දිට්ඨියට අනුගතවම සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ධර්ම වඩන පුද්ගලයා තුළම තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන ධර්මයන් පූර්ණණය කර ගැනීමෙන් ඒ උතුම් වූ අරහත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ගේ ජීවිතයේ පැත්තෙන් ගත්තාම අපිට තියෙනවා වැඩේ වෙලඳාම් පහක් ගැන දේශනා කරලා අවියවද වෙලඳාම වාල් වෙලඳාම වසවිස වෙලඳාම මස් වෙලඳාම මස් සඳහා සතුන් වෙලඳාම යනාදී වශයෙන් මේවත් වැඩි වෙලඳාම් ඒ විතරක් නෙමෙයි මිච්ඡා ආජීවයට අයිති වෙන ඕනතරම් දේවල් අද අපේ රටේ සමාජයේ තියෙනවා. අපි හිතමු අපේ යංගිත රස්සාවක් කරන කෙනෙක් නම් ඒ කනට තියෙනවා දවසකට පැය 8ක් වැඩ කරන්න. නමුත් පැය 8ක් වැඩ කරන්න තියෙනවා නම් එයා පැය 5ක් වැඩ කළා මාසේ අවසානයේදී පැය 8ක පඩියක් ගන්නවා නම් එතනත් මිච්ඡා ආජීවයෙන්ම තමයි තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕන යංගිත වෙළඳාමක් කරන කෙනෙක් තුලාවෙන් හොරට කරනවා නම් බාල දේවල් වටිනා දේ ඇටියට දෙනවා නම් ඔය ආදී වශයෙන් ගත්තම හැමතැනම මිච්ඡා ජීවිතයට අවවන පරිසරයමයි පොහොදුම් පුද්ගලයා තුළ වැඩි. ඒ නිසා අපි මේ ධර්මයේ පිළිබඳ අවබෝධය ඥානය ඇති කරගෙන සම්මා දිට්ඨිය තුළ ඉඳගෙන අපේ ජීවිත කුසලයට යොමු කරගන්න පාපයෙන් වළකිලා කුසලයට ධර්මයට යොමු කරගන්න තම තමන් විසින් දක්ෂ වෙන්න ඕනි කියන කාරණාව සිහිපත් කරන්න කැමැතියි. ඒ කාරණාවනුත් ඒ ආකාරයෙන් සිහිපත් කර දෙමින් මේ ධර්මානුශාසනාව මෙන් නිමා කරනවා හැම දිනාටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු නම් පරන්ති සාදු සාදු සාදු වෙසක් ධර්මදේශනා මාලාවේ අදට નિયમિત මාතෘකාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජනීය ඔක්කම්පිටියේ සාරද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු මැයි මස 28 වනදා අඟහරුවාදා රාත්‍රී 8 ධර්මානුශාසනාව උදාරතර ධර්ම මාර්ගයන් මේ දින කිහිපය පුරාම ශ්‍රවණය කළා දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔස්සේ ඔබ ශ්‍රවණය කරන්නේ සම්මා වාචා කියන උතුම් ආර්ය මාර්ගයේ පිළිබඳව Thank you. දේශකයාණන් වහන්සේ පූජනීය කරම්බන් කුලමේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේ